එහෙමනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අදත් තාම වැදගත් ධර්ම කාරණා අපිට පුළුවන් වුණා අද දවසේ අපි චෛතසික ප්‍රභේදයන් අතර සබ්බචිත්ත සාධාරණ චෛතසික හතේ පළමු චෛතසිකේ වන පස්ස චෛතසිකය ගැනයි කතා කළේ. මම හිතනවා ගොඩාක් වැදගත් කාරණා හුඟක් අද ධර්ම සාකච්ඡාව තුළින් මතු කළා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. සාකච්ඡාවට සම්බන්ධ වෙලා හැමෝම වටිනා ප්‍රායෝගික ප්‍රශ්න ඇසුවා. ඉතින් ඒ තුලින් ඒ අයටත් අනෙකුත් සියලු දෙනාටමත් පුළුවන්කම ලැබුණා තම තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නට. ඉතින් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළ ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙලා යම් යම් ප්‍රශ්න මතු කළ සෑම සියලු දෙනාටම ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් සම්බන්ධ වෙලා හිටියා මම හිතන්නේ මෙහෙණින් වහන්සේලාත් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ගිහි පින්නතුන් සියලු දෙනාටම අප විසින් මේ ජනිත කරගත්තා වූ කුසලය, ධර්මඥානය වැඩි දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටලු වලට ඊටා වටිනා පිළිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා sado, sado, sado